මේ තුන් භවයම හරියට ගිනිගත් යකඩ වැටක් වගේ කියලා. මේ තුන් භවයම ගිනිගත් යකඩ වැටක් වගේ කියලා. ඒකම මම තව පොඩි කතාවක් කියන්නම්. මම කලිනුත් ඔක කියලා තියෙනවා. ඒක මතක් කරන්නේ මේ විසපූර් භව අපි නොදන්නාකම ළඟට ගත්තට සර්පය සර්පයම තමයි. ඒ සර්පයගේ දෙකක් එහෙම නැහැ. අර සිටුවරේගේ කතාවක් තියෙන්නේ. එක්තරා සිටුවරයෙක් ඉන්නවා මේ සිටුවරය හරි බල සම්පන්නයි. හරි බලවත්. ධන දාන්නේ තියෙනවා. සීක ගුඩේ ඉන්නවා. ඉතින් මේ සිටුවරයාගේ හතුරෙක් ඉන්නවා. මේ හතුරට ඕන සිටුවරයා මරන්න. මෙයා කල්පනා කරනවා අද මරන්න බෑ. මොකද මෙයා දැන් බලවත් වැඩි. කිරිසත් ඉන්නවා, ධනයක් තියෙනවා, ආරක්ෂක සහිතයි වටපිටාව. හතුරුකමින් හතුරෙක් වෙලා නම් මට මෙයාව මරන්න බෑ. මගේ අදහස ඉෂ්ට කරගන්න බෑ. මම ඒකට උපායක් කරන්න ඕනේ. එහෙම හිතාගෙන මෙයා යනවා දවසක් සිටුවරේ ගාවට. ගිහිල්ලා සිටුවරයට දීර්ඝායුෂ වේවා සිටුතුමනි කියලා වන්දනා කරනවා. ඊට පස්සේ ඇයි කියනවා. පිටුතුමනි මම ආවේ ඔබතුමාට උපස්ථාන කරන්න. උපස්ථාන කළා උපකාරයක් කළා ඔබතුමා යටතේ ජීවත් වෙන්න. ආ හොඳයි කියලා එයා විසින් සිතුමදුව තියාගන්නවා. මෙයා හරි උපායශීලී සිටුතුමාගේ හිත දිනා ගන්න අනිත් අයටත් වඩා අති දක්ෂව හැම වැඩක්ම කරනවා. හැමෝටම ඉස්සර උදේ පාන්දර අවදි වෙනවා. ඔක්කොම කාලා බීලා නිදාගත්තට පස්සේ අන්තිමටම නිින්දට යන්නේ. එතකම් වැඩ කටයුතු කරනවා. ගෙවල් දොරවල් එහෙදාන්න යටත් පිළිසෙන් ගෙදරක දුර ජනෙල් ටික පවා අරින්නේ මෙයා. සිටුතුමාට ප්‍රිය වචනයක්ම කතා කරනවා අප්‍රිය වචනයක් කතා කරන්නේ. මනාප දෙයක්ම කරනවා අමනාප දෙයක් කරන්නේ. මෙහෙම කාලයක් යනකොට සිටුතුමාට හිතුණානේ මේ පුද්ගල මොනතරම් හොඳ මොනතරම් අවංක කෙනෙක්ද කියලා අනිත් අයටත් වඩා තවත් ළඟට ගත්ත මෙයාව. දැන් ළඟින්ම කටයුතු කරනවා දැන් මෙයා සිටු මැදුරට ආවත් සිටු මැදුරෙන් එළියට ගියත් ආවත් මෙයාව පරීක්ෂා කරන්න. ඕන වෙලාවක සිතු මැදුරට යන්න පුළුවන් එන්න පුළුවන් දවාලක රැයක ඕන වෙලාවක යන්න එන්න පුළුවන් මෙන්න මේ මට්ටමට විශ්වාසය ගොඩනගුණාම මෙයා කල්පනා කරනවා මම යමක් සඳහා නම් දැන් ඒකට කල් සිතුමා මරන්න නොවනකම තිබුණේ සිටුතුමාට නිින්ද ගිය වෙලාවක් බලලා හොඳ තියුණු දෙලි පිහියක් අරගෙන ගිහලා බෙල්ල කපලා යම් වෙලාවක බෙල්ල කපලා මරුවනම් ඒ සතුරු වදකයමයි වදකෝ ඔහු ඉදිරියේ සිටුතුමා ළඟ නැහැ. යම් වෙලාවක ඇවිල්ලා දීර්ඝාෂ වේවා සිටුතුමනි කියලා කිව්වනම් එදත් හිටියේ ওই වදකයම වදකෝ ඔහු වදකයි කියලා අඳුරගත්තේ නැහැ එදා. අඳුරගත්තම ළඟට ගන්නවද? නැහැ. යම් වෙලාවක උදේම නැගිටලා රැයට රැ වෙනකම් වැඩ කළා නම් බොහෝ මහන්සි වෙලා ඒ තරම් මහන්සියෙන් කටයුතු කරද්දි හිතුවේ වදකයමයි. වදකෝහ වදකයි කියලා අඳුර ගන්න බැහැ. හිතුවේ මේ ප්‍රියමනාප කෙනා කියලා. මට යහපතක් කරන්න ආවා කියලා. නමුත් Tamanට ඕන තැන දක්වා අරගෙන යන්න ආවේ. යම් ප්‍රිය වචනයක්ම කතා කළා නම් අප්‍රිය වචනයක් කතා නොකළා නම් ඒද හිතේ වදකයම වදකූහ වදකයි කියලා සිතුමා අඳුර ගන්න බැරි වෙනවා. තමන්ගේ අරමුණ ළඟට ගෙනියන කරුණේ ඒ ටික කළේ. අප්‍රියමනාප දෙයක් නොකරනම් ප්‍රියමනාප දෙයක්ම කළා නම් එදා හිටියෙත් වදක යනවා. වදකෝහු වදකයි කියලා හඳුනගන්න බැරි වුණා. යම් දවසක බෙල්ල කපලා ගියා නම් ඒත් ඒ වදක යනවා. ඉතින් ඒ වගේ ඕගොල්ලන්ට යම් දවසක කල්ප ගණන් නිරේ පැහැන අකුසල කර්ම කළ නිරේ දුක් විඳිනවා නම් අවුරුදු කෝටි ගණන් සාපිපාසා වින പ്രേත ලෝකයකට පමුණුවනවා නම් ඒ හතුගමයි අද දවසේදී ජීවල් දුරවල් යාන වාහන ඉඩකඩම් මුල මුදල් හැටියට පෙනී සිටින් සතුරු ඔහු සතුරා කියලා හඳුනගන්නේ අද මේ ප්‍රිය වචන කතා කරමින් ප්‍රිය වූ දෙයක්ම කරමින් Taman ළඟ ඉන්නවා පතුරු ඔහු වදකු ඔහු වදකයි කියලා අඳුරන්නේ නැති හින්දා අපි ළඟ තියාගෙන ඉන්නේ. හොඳට දැනගන්න අද මේ විදිහට පෙනී හිටින මේ අයමයි මේ දේවල්මයි අපි වාරගෙන යන්නේ අර වගේ දුකකින් දැන් දක්වා. මේ ලස්සන හදලා තියෙන මේ දොර ආදාකට බොහොම ප්‍රිය වෙන්න පුළුවන් මනාප වෙන්න පුළුවන්. ඔයා ওই විදිහට ඉන්නේ අතු අරගෙන යන්න. අර සිටුතුමාව මරණ තැනට ගෙනියන්නයි අපි හිතුවේ වගේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් කියන තැනට අරගෙන යන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ රූපේ මාය වේදනා මාය සංඥා මාය සංකාරේ මාය විඥානේ මාය මේ පංච උපාදාන ස්කන්ධේ මාය කියලා කියන්නේ මේ එකක්වත් ප්‍රියමනාප විදිහට නැහැ. ඔක්කොම අපිට ප්‍රිය දේවල් මනාප දේවල් හිතේ තියෙන දේවල් ඇටියට පෙනී හිටියට මේ හැම තැනකම ඉන්නේ වදකේ. අපි ආරගෙන යන්නේ. මේ ඕනම දෙයක එකම එක නිමිත්තක් සිහි වුණා. අපි නිකමට කියමු. ඕගලන්ට මරණාසන්න මොහොතේදී අපි උපදින ඉස්සලා මරණාසන්න මොහොතේ මේ දොර වගේ දෙයක් සිහි වෙලා ඒක නිමිති වශයෙන් මේ ප්‍රතිසන්දි වශයෙන් ආව කියන්නේ අද ඕගලන්ට බඩේක කොමක් හැදෙනවා නම් කම්කක් කොමක් හැදෙනවා නම් ඔළුවේ කොමක් හැදෙනවා නම් ලෙඩ වෙනවා නම් මහලු වෙනවා නම් මරණයටපත් වෙනවා නම් නිකමට තමයි ඒ දුක්ඛිත කවුරු නිසාම ලැබුණේ මේ දොර නිසා. යම් රත්තරන් රිදී බරු ටිකක් සිහි කරලා මරණාසන්න මොහොතේ ඒ නිමිති හිතන ඕගොල්ලෝ මෙතෙන්ට ආවා. අද ඕගොල්ලෝ බඩගින් ඉන්නව නම් පිපාසින් ඉන්නව නම් කංකක්කුන් ඔළුවකක්කුන් දත්කක්කුන් හැදෙනවා නම් කොණ්ඩකක්කුන් අතපයකක්කුන් හැදෙනවා නම් ලෙඩ වෙනවා නම් මහලු වෙනවා නම් මිනිසුන්ගේ බැනුම් අහනවා නම් නින්දා අපහාස වෙනවා මේ දුක් ටික ඔක්කොම තිබියා රත්තරන් බරු ටික. ඒ විතරක් නෙමෙයි ඉදිරියට තව බොහෝ ඒ උපමාවෙන් බලන්න අද තියෙන රත්තරන් බඩු ටිකක් මේ මේ ටික මට අසන්න මොහොත තියුණු මේ වගේම උප්පත්තියක් දැන් ලැබෙයි ඒ ටික ඔක්කොම ලැබෙන්නේ මේ රත්තරන් බඩු ටික නිසා මේ එහෙනම් රත්තරන් බඩු කියලා කියන්නේ ඒකයි ඒ හැම එකක්ම ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් වලින් ඇවිල්ලා ගන්නවලු ඉන්දි කට්ටක් මරණසන්න මොහොත සිහි වුණොත් ඉන්දි කට්ටට කැමැත්ත ඇති වුණොත් ඉපදෙන්නේ නැති ඉපදෙනවා ඒ උපන්නොත් ඒ ජීවිතේ ලෙඩ වෙන්නේ මහලු වෙන්නේ මැරෙන්නේ නැද්ද? නින්දා පහද අනුන්දරුන් නැද්ද? එහෙනම් ඉන්දිකත්ත කියන එකෙත් ඇවරලා තියෙනවා කියලා හිතාගන්න ජරා මරණ සෝකපන්න දුක් දුන්නා. මේ අනුසාරයෙන් බැලුවාම මේ ලෝකේ දෙර්ලා යන කිසිම තැනක් නැහැ. මේ ලෝකේ අසරණයි කියලා කියන්නේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නාස් වලින් මිදලා යන්න හීනෙන්වත් තැනක් නැහැ ලෝකෙට. තිරිසංගත ලෝකෙත්, බ්‍රහ්ම ලෝකෙත්, අසුර ලෝකෙත්, නිරය ලෝකෙත්, මනුෂ්‍ය ලෝකෙත්, දිව්‍ය ලෝකෙත්, බ්‍රහ්ම ලෝකෙත් ඔක්කොටම හම්බ වෙන්නේ පේන දේ තියනවා තියෙන දේ පේනවා කියලා. මේ පේන සිද්ධිය තුල ජරාවක්. ඒ සිද්ධිය ඇතුලේ මොන කරණම් ගැහුවත් පෙරලෙන දෙයක් ඇතුළේ නොපෙරළී ඉන්න බෑ පිච්චෙන දෙයක් ඇතුළේ නොපිච්චින්න බෑ කියලා මම මතක් කරලා තියෙනවා මොන විදිහකටවත් ජරා මරණ දුක නැති කරන්න බෑ. මේ චිත්තේ තලයේ තුලම ඔක්කොටම හම්බෙන මානසික මට්ටම තමයි ඇහෙන දේ තියනවා තියෙන දේ ඇහෙනවා දැනෙන ගඳ සුවඳ තියනවා තියෙන ගඳ සුවඳ දැනෙනවා දැනෙන රස තියනවා තියෙන රස දැනෙනවා ස්පර්ශ වෙන දේ තියනවා තියෙන දේ ස්පර්ශ වෙනවා හිතට හිතෙන දේ තියනවා තියෙන දේ හිතෙනවා මෙන්න මේ මානසික මට්ටමින් තොර කිසිම කෙනෙක් හීනකින්වත් එහාට ගිහිල්ලා නැහැ. හීනකින්වත් යන්න දන්නේ නැහැ. ওই මානසික මට්ටම ඔක්කොම තුල නම් ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්න ওই මට්ටම තුල නම් අපි ඉන්නේ. ඒ ඉන්න අපි ජරා මරණ ධර්මයන්ගෙන් යුක්ත නම් හිතනවාද ඔය ඇතුළේ ඉඳගෙන ජරා මරණයන්ගෙන් මිදෙන්න පුළුවන් වෙයි කියලා. අපිට පේන්නේ ওই ටිකේ නේද? ඉන්නෙත් ඔහොමනම්. ඔහොම ඉන්න ඔහොම පේන අපිටයි නම් ජරා මරණ තියෙන්නේ. ඔය ඇතුළේ ඉඳගෙන ජරා මරණ දුක නැති වෙන්නේත් නැහැ. ඔයින් ඔබට යනවා කියන එක ඇත්තලක්. ඒ හින්දායි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ. අපි හැම කෙනෙක්ම උපදින්නේ ඔය වගේ මානසික මට්ටමක. තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා කියන මේ ආයතන හයේ ජීවත් වෙන්නේ කොහොම, නැරෙන්නේ toy මට්ටමේ. මේක හරියට කෝෂයක් වගේ. විතර කටුවක් වගේ. මේ කෝෂෙන් විතර කටෙන් ඔබට ගිහිලා නැහැ. මේ ඔක්කොම හීන ටික. මේ ඔක්කොම ටික මේ විතරය ඇතුළේ ඉඳගෙන මේ කියන්නේ. එතන මෙහාවක් හිතන්නවත් අපි දන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේට හසු වුණේ ඔන්න ඔය ඇත්ත. මේ පටිච්ච සම්පදාය බලාගෙන බලාගෙන ඇවිල්ලා මේ ජරා මරණ දුක කුමක් හින්දාද කියන තැනට එනකන් ආව එනකොට අන්තිමට හම්බ වුණා තියෙන දේ දකින්නවා දකින දේ කියනවා කියන මේ මානසික මට්ටම මේ දකින්නවා කියන තැන දක්වාම ඇතුළේ තියෙනවා දුක. ඒකයි මේ අරමුණ අරමුණ ගානේ දුක කියන්නේ වෙන මොකුත් නෙමෙයි. මේ ඔක්කොම එකම gediyak තියෙනවා. තේන දේ ඉඳලා අනිත් හැම සිද්ධියක්ම ඔක්කොම මේ කෝෂය ඇතුළේ විතරේ ඇතුළේ. බිත්තරය ඇතුලේ තියෙන මොකක් ඇල්ලුවත් ගින්නක් ඇතුලේ තියෙන මොකක් ඇල්ලුවත් රත් වෙලා නැද්ද? යකඩ කැලේ සිය ගණනක් තියෙනවනම් ගිනි ගොඩක් ඇතුලේ. එකින් එකේම අවුටෙන් කියන්නේ මහන්නේ ඔක්කොම රත් වෙලා කියලා කිව්වොත් අපිට කියන්නේ ඔය ඔක්කොම යකඩ කැලේ රත් වෙලා කියලා. අපි ආය අල්ලලා අල්ලලා බලන්න දෙකින්. අල්ලලා බලුවොත් කමක් නැහැ. නමුත් ඇත්ත. ඒ වගේ බුදුරජාණන් වහන්සේට කිසිම නියමයක් නැහැ. ගිනුබර කියලා දැක්කම සබ්බම් පිටේවා පිටන් සියල්ල ඇවිල්ලා ගන්නවලු. අපිට මේ එකින් එක දොරව ගන්න, දරුවා ගැන, රත්තරන් ගැන එකින් එක කියන්න වෙන්නේ. පෙන්වන්න මේ අපි මේක තුල මෙච්චර හාරෙන් ඉන්නේ නේද? නමුත් එච්චර වෙහෙසක් ඕනේ නැහැ මේ ගිනුබර ඇතුලේ තියෙන ඔක්කොම රත් වෙලා. එකක් එකක් ගාන ඇල්ලුවාම පිච්චෙනවා කියලා කියන්න ඕනේ අමුතියි. ඒ වගේ මේ ලෝකයේ ඇතුලේ තියෙන ඔක්කොම ඇවිල්ලා ගත්තේ වුණා. එතකොට ආයෙ ඉතුරු නැහැ හිතන්නේ ලෝකයේ තියෙන ඔක්කොම ඇවිලකට. ගිනි ගොඩක් ඇතුළේ මහ විශාල ගිනි ගොඩක් ඇතුළේ දාලා තියෙනවා යකඩ කෑලි කෝටි ගණක් කියන්නේ විශාල ගින්නක්. කෝකද සිසිල් කෝකද සිසිල් මේක සිසිල්ලේ තියෙන්න පුළුවන්ද කියලා හිත හිත අල්ලල්ලා ඉන්න ඕනේ නැහැ. එක හිතට හිතා ගන්න පුළුවන් ඔක්කොම රත් වෙනවා. ඒක ආයේ තෝරන්න ඕනේ මෙන්න මේක රත් වෙලා නැති ඇති මෙහෙමයි එහෙම ඕනේ. මේ පරියාය බැලුවාම මේ ගුණ ගොඩ ඇතුළේ තියෙන ඔක්කොම රත් වෙලා තියෙනවා. ඒකයි මම අන්තිම පුදා හිඳි කට්ටක් කියන තැනක ඉඳලා තෙන්නේ අපිට අහු වෙන අලියතුම් කියනවා නම් ඒ තැන දක්වාම ඔක්කොම. දැන් ඔන්න එකක් අපිට තේරුණා ජරා මරණ දුකේ ඉඳලා අවිද්‍යාව කියන තැන දක්වා ගෙනාවා අවිද්‍යාව කියන එකට කෙටියෙන් යමක් කිව්වොත් හොඳට මතක තබා ගන්න අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද කියන දේ පේනවා, පේන දේ තියෙනවා කියන මේ දැක්ම. ඇයි ඒකට අවිද්‍යාව කියන්නේ? අවිද්‍යාව කියනවා දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං. චතුරාර්ය සත්‍ය නොදන්නාකම අවිද්‍යාව. අරමුණක් ගන්න මේ අවිද්‍යාව තියෙනවා. තියෙන දේ දකින්නේ දකින්න දේ කියන්නේ කියලා මෙහෙම බැලුවොත් මේ නිසා කර්ම වෙලා ජරා මරණ දුක එනවා නේද කියන නුවණ යාට නෑ දුකයි දුක සමුදය දෙක නෑ මේක මෙහෙම මෙහෙම බලන කෙනාට ඒ හින්දාම මෙහෙම බලන්න හොඳ නෑ මම මේ විදිහට බලලා මේ ජරා මරණ දුක නැති වෙන විදිහට ඉන්න ඕනේ නේද කියන නිරෝධයේ මාර්ගය දෙක තියෙන නුවණක් නෑ යාට මෙන්න ඇහි යමක් බලනවා කියන තැනක තියෙන චතුරාර්ය සත්‍ය ගැන දන්නා නුවණ නැහැ කියන්නේ. ඕගොල්ලෝ දන්නවා නම් මේ දකින්න දේ පේන්නේ පේන දේ දකින්නේ කියලා මෙහෙම දැකපු පමණකින් දුක එනවා නේද කියලා දුකයි දුක්ඛ සංජය දෙක ඕගලන්ට බලා ගන්න පුළුවන් වුණා. දැන් චතුරාර්ය සත්‍ය ඕගොල්ලෝ දන්නවනම් ඕගොල්ලෝ ඔහොම බලන්නේ නැහැ ලෝකේ. චතුරාර්ය සත්‍ය අවබෝධ නැති හින්දා අවිද්‍යාවෙන් යුක්තයි කියන්නේ. ඔගොල්ලෝ චතුරාර්ය සත්‍ය අවබෝධ නැති හින්දා වටාපත බලන්න. මේ තියෙන දේ බලන්න. තියෙන දෙයක් දකින්නවා දකින්න දේ තියෙනවා කියලා දන්නේ අවිද්‍යාවෙන් යුක්ත කෙනා. චතුරාර්ය සත්‍ය නොදන්න කෙනා. මේ විදිහට බැලුවොත් කර්ම රැස් වෙනවා එහෙම වුණොත් විඥානය පිටුනවා ජරා මරණ දුක එනවා නේද කියලා දුකයි දුක් සමුදය දෙක නොදන්නාකම හින්දා නේද බය නැතුවම මෙහෙම බලන්නේ මෙහෙම බලනවා කියන එක වැරද්දක් දුකට හේතුවක් දුකයි දුක් සමුදය මේ තුල තියෙනවා කියලා දන්නවද දන්න චතුරාර්ය සත්‍ය දන්නේ කියන්නේ වචන ටික අපි දිවට වඩන්නේ ජාතික දුක්ඛ ජරාක දුක්ඛ ව්‍යාධි දුක ජීවිතෙන් දකින්නේ අරමුණක් අරමුණක් ගානේ චතුරාර්ය සත්‍ය දන්නේ නැත්තම් අවිද්‍යාව. ඊට පස්සේ ඔගොල්ලෝ විද්‍යාව දන්නෙත් නැහැ. ඒක නිරෝධය දන්නෙත් නැහැ. නිරෝධය නොදන්න නිසා අවිද්‍යාව තින්නේ අවිද්‍යාව නිසා නිරෝධය නොදන්න. එහෙනම් මම මෙන්න මේ විදිහටයි බලන්න ඕනේ කියලා නොදන්නකම හේතු වෙනවා ඔයගලන්ට අවිද්‍යාවෙන් බලන්න. නිරෝධය මාර්ගය දෙක නොදන්නාකම හේතු වෙනවා මේ විදිහට බලන්න මේ විදිහට බලන එක කර්ම දුකකට හේතු වෙනවා. දුක් මෙහෙම බැලුවහම දුක ඇති වෙනව නේද කියලා දුක ඇති වෙන හැටි දන්නේත් නැහැ. ඒක දන්නේත් නැහැ. මෙන්න මේ විදිහට බලලා දුක නැති කරන්න ඕනේ කියලා නිවැරදි ක්‍රමය දන්නේත් නැහැ. එහෙනම් ඕගොල්ලෝ තියෙන දේ දකින්නවා, දකින්න දේ තියනවා කියනකොට චතුරාර්ය සත්‍යම නොදන්නා කම උදන් තියෙනවා. ඒකද කියන්නේ? මේ සත්‍ය හතරම නොදන්නාකමට අවිද්‍යාව කියන්නේ. අපි දන්නේ නැහැ මේ මෙහෙම බලන ගානේ චතුරාර්ය සත්‍ය නොදන්නාකම ප්‍රකට වෙනවා. මේ අවිද්‍යාවෙන් කටයුතු කරන්න කියලා දන්නේ නැහැ. දැන් ඒ හින්දා හොඳට තේරුම් කරගන්න අවිද්‍යාව කියලා කිව්වොත් කවුරු හරි මොකද්ද කියලා. කෙටියෙන් අපිට කියන්න පුළුවන් තියෙන දේ දකිනවා දකින දේ තියනවා කියන මේ මට්ටමේ අවිද්‍යාව. ඇයි? තියෙන දේ දකිනවා දකින දේ තියනවා කියලා මෙහෙම බැලුවොත් මේක වැරදි මෙහෙම බැලුවොත් කර්ම රැස් වෙනවා එහෙමද දුක එනවා කියන එක දන්නේ නැහැ. එහෙනම් නිවැරදි මෙන්න මෙහෙම බැලුවොත් මේ එහෙම උනුතර ජරා මරණ නැති වෙන කියන එක දන්නේ නැහැ. හරි දේ දන්නෙත් නැහැ වැරදි දේ වැරදි කියලා දන්නේ. නිවැරදි දේ මොකද්ද කියලා දන්නේ නැති වුනහම වැරදි දේ වැරදි කියලා දන්නේ නැති වුනහම ගොඩ යන්න දෙයක් නැහැ. ඒ සිද්ධියක් ගානේ කරලා නම් දකින්න හැම අරමුණකම දැන් අපි නිවන් දකින්න කියලා මේ ශාසනයට ආවා කියන්නේ වෙන මොකද නෙවෙයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ අපිට. අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හදන්නේ. ඔන්න දැන් අවිද්‍යාව කියන එක හඳුනා ගන්න පුළුවන් හැමෝටම. කෙටියේ හැබැයි උත්තරත් මතක තියාගන්න නැත්තම් ඕගොල්ලෝ එක කක්කේ තරක කරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන අවිද්‍යාව කියන්නේ දුක්ඛය ඥාන දුක්ඛ සමුදය ඥාන නිරෝධය ඥාන දුක්ඛ නිරෝධානි ප්‍රතිපදා ඥාන කියලා. ඕගොල්ලන් අහුවෝ අවිද්‍යාව කියන්නේ මොකක්ද? තියෙන දේ දකින්නවා තියෙන දේ දකින්නවා දකින්න දේ තියෙනවා කියන එකයි අවිද්‍යාව කියලා ඕගොල්ලෝ කිව්වෝ කවුරුන් තර්ක කරලා බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව කියලා පෙන්නන්නේ දුක්ඛය ඥාන දුක්ඛ සමුදය ඥාන කියලා. එතකොට මාත් ඒ අර්ථය සඳහාමයි කිව්වේ කියලා මේක පෙන්වන්න ගල්පල ඔයගොල්ලෝ දක්ෂ වෙන්න ඕනේ. ඒ අර්ථයට තියෙන දේ දකින්න දකින්න දේ තියෙනවා කියලා කිව්වේ දුක දන්නේ දුකේ ඇතිවීම දන්නේ නිරෝධේ මාර්ගය දන්නේ කියලා කිව්වේ එකම තැන අර්ථය එකයි. පද බෙන්දෙන විතරයි වෙනස. දකින්න දේ තියෙනවා තියෙන දේ දකින්නවා කියන මේ මානසික මට්ටම චතුරාර්ය සත්‍ය නොදන්නවා කියන එක වචන වෙනස් අර්ථයකයි. එකම තැන මේ කියන්නේ ඒ හින්දා දැන් අවිද්‍යාව හඳුනා ගන්න පුළුවන් හැමෝටම ජීවිතේ නේද? පුළුවන්ද? යම් පමණකින්. තව පැත්තකින් ගත්තොත් අවිද්‍යාව කියන්නේ වෙන මොන්නේ අපේ ජීවිතය කියලා පෙන්වන්නද කියන්නේ. අවිද්‍යාව කියන්නේ මොකද අපේ ජීවිතේ? ඇයි අපිට අපි විද්‍යාවක හිටියනම් ජරා මරණ තියෙන්න පුළුවන් අපේ ගාව. දැන් අවිද්‍යාව කියලා අමාරුවෙන් කතා කර කර ඉන්න ඕනේ නැහැ. අත උස්සන්න එහෙම කරලා. මාව දකින්න කියන්නේ. අවිද්‍යාව කියන්නේ මොකක්ද? මේ අපිව දකින්න කියන්නේ අද දවසේ. එතකොට ඒ තමයි හොඳම සාක්ෂිය. එතකොට අපිව දකින්න කියනකොට ඒක අර්ථ දක්වලා පෙන්වන්න මට ලෝකෙ පේන්නේ මෙහෙමයි. මෙහෙම පේන තැනක මෙන්න මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා. ඒක උන්න විස්තර කරලා දෙන්න. දැන් අපිට ඕනේ වෙනවා නිරෝධේ මාර්ගයයි දෙක. තාපයෙන් ගතු විද්‍යාව හොයාගන්න. දැන් අපි දැක්කා ජරා මරණ දුක අනුපිළිවෙලින් ඇවිල්ලා අවිද්‍යාවට අවිද්‍යාව තිබුණු ජරා මරණත් කියන ධර්මතාව දෙක ඇති වෙන හා නැති වෙන හැටි දැක්කා දැකලා අවිද්‍යාව කියන එකත් හඳුනාගත්තා ජීවිතේ මෙන්න මේව තේන මට්ටම අවිද්‍යාව හැම වෙලෙම උපමාවක් හම්බුණා අද අපිට මෙච්චර කල් ගෙවුණු මට්ටමයි අවිද්‍යාව කියලා හම්බුණා දැන් ඔය ටික තේරුණානේ දුකේ ඉඳලා අවිද්‍යාව කියන තැන දක්වා ඇවිල්ලා දුක තියෙනවා නම් අවිද්‍යාව තියෙනවා කියලා හම්බ වුණා. අවිද්‍යාව තිබුණොත් දුක එනවා කියලා වෙන වෙන්න බෑ නිදෙන්න ක්‍රමයක් නැහැ කියලා ආවා. ඊට පස්සේ අවිද්‍යාව කියන්නේ මෙන්න මේ ලක්ෂණයටයි කියලා හඳුනාගත්තා. ඒ කියන්නේ මේ ටික මම කතා කරන දේ තුළ පුදුමාකාර වටිනාකමක් තියෙනවා. හොඳ තීක්ෂණ වහගන්න. ඒ කියන්නේ ජීවිතයේ ඇත්තටම අනුන්ගේ ඇදහිීමකින් තොරව මම දුකෙන් මිදෙන්න මෙන්න මේ ටිකයි මට කළ යුත්තේ කියන තමන්ටම ඕන එනවා මේ ටික හරියට අහගෙන තේරුම් කරගත්තොත් ආමුදුනේ අපි භාවනා කරන මොකද්ද කරන්න ඕනේ කොහොමද කරන්න ඕනේ කොටතා මුකුත් ඕනේ මේ කතා ඔක්කොම ටික අහන්න ඕනේ කරන්න ඕනේ භාවනා කරන හැටි ඉගෙන ගන්න වෙන්නේ තිල් රකින්න හැටි ඉගෙන ගන්න වෙන්නේ විදර්ශනා කරන්න ඉගෙන ගන්න වෙන්නේ ඕගොල්ලෝ හරියට චතුරාර්ය සත්‍ය දන්නේ නැත්තම් චතුරාර්ය සත්‍ය හරියට දැනගත්තොත් දැනගත්ත දේම දැනගත්ත දේ අනුව මෙනෙහි කිරීම දැක ගන්න හේතුයි දැකගත්ත කියන්නේ පරපක්ෂ රහිතයි ditthi සම්පන්නයි ඉස්සෙල්ලා දැක ගන්න ඉස්සෙල්ලා දැනගන්න ඕනේ සත්පුරුෂ ඇසුර සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරයේ ධම්මං ගම ප්‍රතිපත්ති සෝතපත්තියංග සෝවාන් ඵලයට පැමිණෙන්න තියෙන අංග ඊට පස්සේ කල්යාණ මිත්‍ර ඇසුරින් සද්ධර්මය ලැබෙනවා. අපිට මේ ක්‍රමයේ ඉස්සර අහගන්නවා. ඊට පස්සේ යෝනිසෝ මනසිකාරේ අහගත්තු දෙයට අනුව හිතනවා. කොළඹ පැත්තට යන්න ඇඩ්‍රස් එක ඉල්ලගෙන මාතර පැත්තට ගියාට හරියන්නේ නැහැ. ඇඩ්‍රස් එක ඉල්ලගත්තාම යන්න. හ්ම්. එතකොට ඒ හින්දායි මම මේ නැවත නැවත එකම දේ කියන්නේ. එතකොට අවිද්‍යාව ජරා මරණයෙන් ඉඳන් අවිද්‍යාවට ගවේෂණය කිරීමෙන් ලැබුණේ ජරා මරණ කියලාවත් අමුතුවෙන් එකක් නැති කරගන්න බෑ. නැදින් තණ්හාව කියලා වෙන් කළ එකක් විතරකුත් නැති කරගන්න බෑ. මේවා එකින් එකට එකින් එකට ධම්මල් කුරුක් වගේ සම්බන්ධ වෙලා ඇමිනිලා තියෙනවා අවිද්‍යාව කියන තැන දක්වා. අවිද්‍යාව කියන තැන හෙල්ලෙන්නේ නැතුව එතන දුරු නොවේ මෙහි කිසිම දෙයක් කරන්න බෑ කියන තැන උත්තරේ අපිට ආවෙන්නේ. ඊට පස්සේ ඒ අපි කවදා හරි දවසක මිදෙන්න ඕනේ නැති කරන්න ඕනේ වෙනස් කරන්න ඕනේ ඒ අවිද්‍යාව මොකද්ද අපේ ජීවිතේ කියලා ඒ අවිද්‍යාවත් මම හඳුනලා දුන්නා මෙන්න මෙහෙම පේන මානසික මට්ටමටයි අවිද්‍යාව කියන්නේ කියලා. තේරුණා. දැන් මේ බත් පිඟාන අතට බෙදලා දෙනවා වගේ වැඩක් කරන්නේ නෝනක් තියෙන කෙනෙක්ට. දැන් ඊගාවට ඕනේ විද්‍යාව කියන එක හොයාගන්න. මොකද විද්‍යාව තිබුණොත් නිවන් දකින්න කියලා ඕගොල්ලෝ ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඉපදීම නැතිනම් ජරා මරණ නිරුද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. නෑ. භවය නැති වුණොත් ඉපදෙන්නේ නැතුව ඉපදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ නෑ. උපාද තම උපාදානේ නැතිව භවය නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඕනේ. මේ විදිහට අවිද්‍යාව නිරුද්ධ වුණොත් සංඛාරය නිරුද්ධ වෙන්න විඥාන නිරුද්ධ වෙන්න ජරා මරණ නිරුද්ධ වෙන්න ප්‍රාර්ථනාවනේ ඕනේ නිවන් දකින්න කියලා ප්‍රාර්ථනාවනේ නෑ ඔගොල්ලෝ නිවන එපා එපා කියන උදේට නැගිලා නිවන් දකින්නත් එපා හව දවල්ටත් එපා හවසටත් එපා කියන්නේ හැබැයි අවිද්‍යාව නැති වෙන විදිහට බලන්න ඒත් ඔගොල්ලෝ නිවන් දකින්න බුරුලගේ කිරි පිරුණු පැටවෙක් ඉන්න බුරුලේ කිරි පිරුණු දෙනෙක් ගාවට ගිහලා කිරි එපා එපා කියලා දොවන්නොත් ඒ තාම වෙනවා. එපා කියනවා කියලා හතර වෙන්නේ නැහැ. ඒ බුරුලේ කිරි තියෙනවා. කිරි දෝනෝය එපා කියලා පම් වෙනවා. මොකද කිරි ලැබෙන්න සුදුසුද ලැබෙන. උදේට නැගිටලා නිවන් දකින්න නම් එපා. හවසට කියන්නේ නිවන් දකින්න නම් එපා. හැබැයි අවිද්‍යාව කියන එක හොයාගෙන ඒකට ප්‍රතිවිරුද්ධව බලන්න. විද්‍යාව හොයාගන්න අපිට දැන් හරි පහසුයි. අවිද්‍යාව හොයාගත්තා. දැන් අපි අවිද්‍යාව හොයාගත්තා. හඳුනගත්ත විදිහට කෙටියෙන් අවිද්‍යාව ගැන කියන්න බලන්න මට. ගත්තොත් නේ අපිට තේන මට්ටම අපිට තේන සිද්ධියම මේ. මේක තමයි අවිද්‍යාව. විද්‍යාව කියන්නේ උකට අනිත් පැත්ත. එච්චර. හැම වෙලාවෙම ලෝකේ අනිත් පැත්ත ලෝකෝත්තර. යමක් නම් අවිද්‍යාව අවිද්‍යාවට අනිත් පැත්තයි විද්‍යාව. එහෙනම් විද්‍යාව කියන එක දකින්න ඕනේ කොහොමද? දැන් අවිද්‍යාව තියෙන දේ තේින්නේ තියෙන දේ තියෙන්නේ කියන්නේ විද්‍යාව තමයි තියෙන දේ පවතින්නේ පවතින දේ තියෙන්නේ. පොඩ්ඩක් මාරු කරන්න තියෙනවා. ඔය තුල තියෙනවා අනන්ත සංසාරේ මහා දුක් හන්දක නිවීම තියෙනවා. ඕක විස්තර කරලා දෙන්න. දැන් විද්‍යාවට තියෙන්නේ මොකද්ද? තේන දේ තියෙනවා නෙමේ තියෙන දේ තේනවා නෙමේ. පවතින දේ තේන්නේ නැහැ, තේන දේ පවතින්නේ නැහැ. ඔච්චර වෙනස් කරගන්න තියෙනවා. ඒතරින්ද මෙතනට. පවතින දේ තේනවා, තේන දේ පවතිනවා කියන මේ මානසික මට්ටමේ ඉඳලා මේ තේන දේ පවතින්නේ පවතින දේ පේන්නේ නැහැ කියන දෙයක් මනස වෙනස් කරගන්නයි තියෙන්නේ. නිවන් දකින්න කියලා දෙන්න මුකුත් කරන් දුන්න. ඉදීම වෙන්න තියෙන ඔක්කොම වේ. අපි ක්‍රමය දන්නේ නැති වුණාමයි අපිට ඔක්කොම අමාරු. අපි කියමුකෝ බුදුරජාණන් වහන්සේගේ කාලේ 120 වයස ගිහිල්ලත් මහාන වෙච්ච භාවනා කරපු අය නුබෝධවසකින් රහත් වුණා. අද 100 20 නෙමෙයි අවුරුදු 20 තරුණයෝ වුණා. මෙච්චර උත්සාහවත් වෙනවා. අඩුයි. ඒකත් වඩා අපි හිතන්නේ ස්කන්ධ ධාතු ආයතන පටිච්චසම්පාද ඉන්ද්‍රිය මේ මේ හැම එකක්ම එකක් එකක් ගන්න පටිච්චසම්පාද එකතු ජරා මරණ ගැන ජාතිය ගැන භවය ගැන උපාදානය ගැන සංහාව ගැන වේදනාව ගැන මේව හොඳට ඉගෙන ගන්න ඕනේ ඈ එතකොට ආශ්‍රව ඕක යෝග ගන්ත නීවරණ කෙලෙස් මේව ඔක්කොම දුරු කරන්න ඕනේ. ඈ මේව ඔක්කොම ඉගෙනගෙන දුරු කළා වඩලා මුව කරන්න දුක් නිවන් දකින්න තියා ඒක ඉගෙන ගන්නවා ජීවිතේ මම. නමුත් ඕක බොරු නෙමෙයි ඇත්ත. මේ එකක් කරනකොට සියල්ලම අවබෝධ වෙන සාසනයක්. එක දෙයක් කරනකොට වැරදි ඔක්කොම අතහැරෙන සාසනයක්. මොනතරම් කෙලෙස් තිබුණත් ආශ්‍රව තිබුණත් අකුසල් තිබුණත් නීවරණ තිබුණත් ඔක්කොම දුරු කරන්න එක මගයි තියෙන සම්මා දිට්ඨි. සම්මා දිට්ඨි සහ විද්‍යා විද්‍යා උපාදව අවිද්‍යා නිරෝධ. සම්මා දිට්ඨිය කියන්නේ විද්‍යාවක් විද්‍යාව උපන් කල්ලි අවිද්‍යාව නිරුද්ධ වෙනවා. ඒ සම්මා දිට්ඨිය විතරයි වැරදි ඔක්කොම අතහරින්න තියෙන එකම. ඊට පස්සේ නිවැරදි ඔක්කොම ගන්න තියෙන්නේ ওই සම්මා දිට්ඨිය විතරයි. එක සම්මාදිට්ඨිය නැමති එක ධර්මය හොයාගෙන ඒක වඩනකොට අතහරින්න තියෙන ඔක්කොම කෙලෙස් ධර්ම අතහැරේ. වැඩෙන්න ඕනේ ඔක්කොම කුසල ධර්ම වැඩේ. අපි දක්ෂ වෙන්න ඕනේ ඔක්කොම වැරද්ද අතහැරලා ඔක්කොම නිවැරද්ද ලැබෙන ඒ එකම ක්‍රමය මොකද්ද කියලා. මොනවා හරි බොහෝ දේ කරනවට වඩා බොහෝ වහන්ති වෙලා හරි ඒ එක දේ හොයාගත්තොත් හොඳයි. බුදුරජාණන් වහන්සේ කාලෙදී එක ස්වාමීන් වහන්සේ නමක් හිටිය සවැත් නුවර හරියම ශ්‍රද්ධාවන්තයි. ඉතින් මේ ඉතින් මේ උපාසක මහත්තයා බණ අහලා අහලා කල්පනා වුණා මේ අහගත්තු ධර්මයේ හැටියට නම් කිසි gedara ඉඳලා ඉතින් මෙයා පොයට සිල් ගන්නවා, දාන පින් කරනවා, හරි බොහොම ශ්‍රද්ධාවෙන් උපාසක මහත්. ගිහි ගෙදර ඉඳලා නම් අප්‍රමාදීව කටයුතු කරන්න බෑ එච්චරට සම්බාධ සහිතයි. නිවන් දකින්න අප්‍රමාදීව කටයුතු කරන්න මහාන වෙන්න ඕනේ කියලා. දැන් මහානවා. මහාන වුණාම සාසනයේ හැටියට තියෙනවා ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා කියලා පැවිදි කරන ස්වාමීන් වහන්සේ බන්ධහන් කියලා දෙනවා උපාන් ස්වාමීන් වහන්සේ. ආචාර්ය වහන්සේලා දෙකට තුනට බෙදෙනවා විනය උගන්වන ආචාර්ය වහන්සේලා ධර්ම උගන්වන ආචාර්ය වහන්සේලා අභිධර්ම උගන්වන ආචාර්ය වහන්සේලා. ඉතින් ඒ කාලෙදී දැන් මෙයක් මහණ වුණාම දැන් මෙයක් මහණ වෙච්ච කෙනා ඉතින් ධර්ම විනය ඉගෙන ගන්න ඕනේ සාසනේ. දැන් ධර්මය ඉගෙන ගන්න විනය ඉගෙන ගන්න ආචාර්ය මහන්සලා ගාට යනවා. ධර්මය ඉගෙන ගන්න ගියාම ඒ ගුරු හාමුදුරුවෝ මේ මේ දේවල් කටපාඩම් කරනවා මේ මේ ටික පාඩම් දෙන්න ඕනේ මේ මේ මේ මේවා ඉගෙන ගන්න ඕනේ කියනවා. විනයාචාර්යන් වහන්සේලාට ගියාම මේ සීලය මේ සීලය මේ මේ විදිහට තියෙනවා පස් ආකාරය හතර ආකාරයක් මේ විදිහට රකින්න ඕනේ. උපසම්පදා සීලය මේ විදිහටයි ඊට පස්සේ ධර්මාචාර්ය වහන්සේ සමාධිය ගැන ප්‍රඥාව ගැන කියලා දෙනවා. දැන් මෙයා කල්පනා කළා මම වැඩහඩු කරගන්න කියලා මේ වැඩවලී කියලා ගෙසරින් ආවේ. ඉස්සරහම භාවනා කළා. දැන් ඒ ටික කරන්නවත් මට වෙලාවක් නැහැ. මේ නිවන් දකින්නවා තියා මට හැරෙන්නවත් ඉඩමදි. අනේ මේක නම් මට කරන්න පුළුවන් එකක් නෑ. මෙච්චර තීරණයක් ඉන්න කොහොමද මම? ඇයි දැන් සීලේ ප්‍රභේද පෙන්නවා පෙන්නවා පෙන්නවා පෙන්නවා පෙන්නවා මෙන්න මෙන්න මෙච්චර ඈ සීලයක් තියෙනවා මෙච්චර සිල් රකින්න කොහොමද මම? එහෙම සමාධි වඩන්නේ කොහොමද? මෙහෙම ධර්මයේ ඔක්කොම ඉගෙන ගන්න කොහොමද? මට මතක හිටින්නෙත් නෑ. මම ආපහු යනවා ගෙදර ගිහිල්ලා පරණ විදිහටම සිල් අරගෙන පින්වත් දහනකුත් කළා ටික ටික භාවනා කරනවා කියලා. එපාර බුදුහාමුදුරුවෝ දැකලා කතා කළා. ඒ කිව්වහම ස්වාමීන් වහන්සේ වහන්සේ මම ගිහි කාලෙදී හිතාගෙන ආද අප්‍රමාදීව සාසනය හැසිරෙන්නේ. නමුත් මේ ආවම අතපය දිගරින්දත් මේ වගේ කියලා හිතෙනවා මං ආපහු ගෙදර යනවා. මහා හොඳයි ඔබට හිත රැක ගන්න විතරක් පුළුවන්. ආ ස්වාමීන් මට ඒක නම් පුළුවන්. එහෙනම් ගිනි ඉගෙන ගන්න ඕනෙත් නැහැ. ධර්ම ඉගෙන ගන්න ඕනෙත් නැහැ. හිත විතරක් අනේ ස්වාමීන් එකක් නම් මට පහසු. මම එකක් කරා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ අප්‍රමාදී මුකුත් නැහැ හිත රකින්නවා දැන්. නබෝ දවසකින් රහත් වුණා. හරිද? ඉතින් ඒ වගේ අපිටත් වෙන්නේ ඕක දැන් මේ එකම තැන සිල් රකින්ද සමාධි වඩන්ද සමාධිය කිව්වහම අපි සමත කමඨහන් ගැන ඒ දේවල් විදර්ශනා කරන්න කිව්වහම ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිච්චසමුප්පාද ඒවෙන් දෙක එක පරියායන් ගැන හිතනවා අහනවා කියනවා ඒක කාවකය වගේ ඒකිනුත් ටිකක් කරනවා මේකිනුත් ටිකක් කරනවා අන්තිමට අපි ගාව හැදිලා තියෙන මනස මොකද්ද කියලා අපිටවත් තේරෙන්නේ නැති මට්ටමට ඇවිල්ලා. ඉතින් දැන් මේක ඔක්කොම පැත්තකින් දාන්න දාන්න කියන්නේ දැන් හරියට තේරුම් කරගන්න ඇත්තටම කරන්න ඕනේ මොකද්ද කියන කාරණාව. එච්චරයි ඕනේ. එක දෙයයි කරන්න තියෙන්නේ. එක දෙයක් කරනකොට අහපත ඔක්කොම අතහැරෙනවා. ඔක්කොම යහපත ලැබෙනවා. බොහෝ දේ කරන්නේ නැතුව එකම දෙයක් කර කර ඉන්න කරනකොට ඔක්කොම යහපත අතහැරලා ඔක්කොම යහපත ලැබෙනවා. අමාරු වගේ. පහසු නේද මොන විදියකට හරි උත්සාහවත් වෙවි හරි ඒක කරන්න පුළුවන් නේද? එහෙනම් එකම එක දෙයයි තියෙන්නේ. මොකද්ද? තියෙන දේ දකින්නවා, දකින දේ තියෙනවා කියපු වෙනුවට අද ඉඳන් බලන්න උත්සාහවත් වෙන්න පවතින දේ පේන්නේ නැහැ, පේන දේ පවතින්නේ නැහැ කියලා. මම ඒක බලන්න ක්‍රම කියලා දෙන්නම්. ඒ සඳහායි ওই ධාතු ස්වභාවය, ওই සතර සතිපට්ඨානයෙන් පෙන්වන්නේ මේ දර්ශනය ගන්න. පවතින දේ පේන්නේ පේන දේ පවතින්නේ කියන එක ඔප්පු කරලා දෙන්නයි ඒක ගණ්ඩයි ওই භාවනා ක්‍රම තියෙන්නේ. ඒවත් මම කියලා දෙන්න. අද ඉතින් මාරු කරගන්න තියෙන්නේ අහන සද්දේ තියෙන දේ ඇහෙනව නෙමෙයි ඇහෙන දේ තියෙනව නෙමෙයි. දැනෙන ගඳ සුවඳ තියෙනව නෙමෙයි තියෙන ගඳ සුවඳ තියෙන දේ දැනෙනව නෙමෙයි දැනෙන දේ තියෙනව නෙමෙයි. තියෙන දේ මේ දැනෙන රස තියෙනවා නෙමෙයි තියෙන දේ දැනෙනවා නෙමෙයි. කායයට හැපෙන දේ තියෙනවා නෙමෙයි තියෙන දේ හැපෙන්නේ නැහැ. හැපෙන දේ තියෙන්නේ නැහැ තියෙන දේ හැපෙන්නේ නැහැ. හිතන දේ තියෙනවා නෙමෙයි තියෙන දේ හිතෙන්නේ නැහැ. ඔක්කොම අනිත් පැත්තට මාරු කරගන්න තියෙනවා. ඔච්චරමයි තියෙන්නේ ඵලය කියලා කියන්නේ රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ යම් දවසකදී අද අපිට තියෙන දේ පේන්නේ පේන දේ කියන්නේ කියන මේ මට්ටමටත් වඩා 10000 ගුණයක් මේට වඩා හොඳට පවතින දේ පේන්නේ නැහැ පේන දේ පවතින්නේ නැහැ කියන තැන ජීවිතේ වෙනවා. එදාට කල යුතු කිසිම දෙයක් නැහැ. මම ඕක තව ටිකක් සරල උපමාවෙන් පෙන්වන්නම්. මේ දෙකේ වෙනස මොකක්ද කියන එක මම අර කතා කරන මිරිඟු උපමාව ගන්න දැන් මිරිඟුව නිසා අපිට ජලය වගේ පේනකොට ත්‍රිසංගත සතෙක් හිතන්නේ පේන ජලය වගේ පේනකොට මේ පේන දේ තියෙනවා එතන තියෙන දේ පේන්නේ කියලා. ජලය වගේ පේන එක තියෙනවා කියලා හිතන්නේ. එතන තියෙන දේ ගැන මේ තියෙන දේ පේන්නේ කියලා හිතන්නේ. එහෙම දකින්න තියෙන අවාසිය තමයි වතුර පිපාසයක් ඇති වුණොත් මොකද වෙන්නේ? පිපාසයක් ඇති වෙනකොට ඇයි මේ පේන ජලය තියෙනවනම් තියෙනවනම් දුවන්නේ නැතුව ඉන්නවද? දුවනවා. ඔයාලට හොඳටම බඩගිනි වුණොත් කෑමකුත් තෙවුනොත් අත නොදා ඉන්නවා. දවස් ගානක් උඩටම බඩගින්නේ. කිසිම අයිතිකාරයෙකුත් නැහැ. කෑම පිරාණකුත් තියෙනවා හොඳට. අත නොදා දීදෝගොල්ලෝ. දන්නේ නැද්ද? ඒ වගේ හොඳට පිපාසය ඇති වුණොත් පේන වතුරක් තියෙනවා නම් තියෙන වතුර වලක් පේනවා නම් දුවන්නේ නැතු ඉඳීද අනිවාර්යෙන් දුවනවා මෙහෙම දුවන එකෙන් වෙන අවාසිය තමයි එයාට වතුර නැති නිරුංග පිටපස්සේ දිවීමෙන් වතුර ලැබෙන්නේත් නැහැ වතුර හොයාගන්න තියෙන බවත් නැති වෙනවා ඒ තරම් අභාග්‍යයකට එයාපත් උනේ මොකක් නිසාද ඒ ඒ ජීවිතේ ඒ විතරක් නෙමෙයි ඒ ජීවිතයේද සුවක් සුමුසක් ලබන්නේ පිපාසයක් වැඩි වෙනවා වතුර හොයාගන්න තියෙන තැනක් නැති වෙනවා. ඒකම කර්ම නිමිත්ත වශයෙන් වතුර කියන එකට ගැලපිලා ඒකම මරණාසන්න මොහොත නිමිත්ත ඇතුළේ ආයෙත් උපදිනවා. මෙලෝ පරලෝ දෙකෙන්ම දුක් විඳිනාය. ඉවර වෙයි මේ වතුර නොලැබිච්ච කමින් ඉවර නම් මේ ජලය කියලා දැකපු එකේ රැවටලා දුවන එකේ එච්චරයි. මේ මරණම් පස්සේ හරි නිදෙන්නේ ඉවර නෑ. දුක මෙලොව විතරනේ පරලොව දුක් විඳින්න වෙනවා. ඒ අරමුණේම ඒ අරමුණේම අපි දකිනකොට අපිට නුවණ යෙදෙනවා ඒ අරමුණේ. මිරිඟුව නිසා ජලය වගේ පේන්නේ අපිට. අපි බලනවා මේ පේන දේ තියනවා නෙමෙයි තියෙන දේ පේන්නේ. මිරිඟුව වගේ නලියන දෙයක් නොතිබුණා නම් ජලය වගේ මේ පේන්නේ නැහැ කියන්නේ මෙහෙම පේනවා නම් එහෙම නලියන ස්වභාවයකුත් තියෙන්න ඕනේ. නමුත් එතන තියෙන දේ අපිට පේනවා. නෑ නුවණින් තමයි දන්නේ මිදුගුව කියලා. මිදුගුව හැට පේන්නේ අපිට පේන්නේ ජලය වගේ පේන දේ තියෙනවා. නෑ. පේන දේ තියෙනවා නෙමේ තියෙන දේ පේන්නේ. අරය දැක්කේ පේන දේ තියෙනවා තියෙන දේ පේනවා කියලා ඒකේ විපාකය වුණා මෙලවත් විපාකයක් වැඩි වෙලා යහපත වතුරෙනුත් අතහැරිලා පරලොව දුකටපත් වුණා. අපි බොරුව පිටිපස්සේ දුවන්නේත් නැහැ වතුරක් හොයාගන්න ඉඩක් තියෙනවා මරණයෙන් පස්සේවත් යන්න එහෙම නිමිත්තකුත් නැහැ. හැමතැනම අපිට යහපතක් වෙලා. ඒ ඔක්කොම යහපත වෙන්න අපි කලේ මොකද්ද? චූටි දැක්මක වෙනසක් විතරයි. පෙනෙන දේ පවතින්නේ නැහැ, පවතින දේ පේන්නේ නැහැ කියලා විතරයි අපි දැක්කේ. අරයා පෙනෙන දේ පවතිනවා පවතින දේ පේනවා කියලා විතරයි දැක්කේ දෙන්න තියෙන ඔක්කොම අයහපත උනා. ඔන්න ඔය සිද්ධිය තමයි නිරුද්ධයේ මුවාට වෙච්ච දේ තමයි මේ මට්ටමේ අපිට වෙලා තියෙන්නේ දැන්. පවතින දේ පේනවා, පේන දේ පවතිනවා කියලා හිතාගෙන අපි ඉන්න හින්දා අපි මෙහාට පනිනවා. ඕගොල්ලෝ විශ්වාස කරනවද පිපාසයක් ඇති වෙලා පිපාසයක් ඇති වෙලා නිරුංගුව පිටිපස්සේ වතුර බොණ්ඩ තිරසංගත සතේ දුවනවා නම් මුවේ වගේ. සතේ. ඒ දුවන එකයි මේ ඉදිරියෙන් පේන දේ ගන්න මෙහෙම අත දාන මාය අතර වෙනසක් නැහැ කියෝ පිළිගන්නවද? එකම දේ කරන්නේ. අපි දන්නේ නැවට අපි මෙච්චර මෝඩයි කියලා. අර සතාගේ මේ මෝඩකමට දුක විඳපේක පුදුමයක් නෙමෙයි. අපේ මෝඩකමට අපි දුක් විඳින එක පුදුමයක් නෙමෙයි. මෝඩකම අපිට හුරු වෙලා හින්දා මෝඩකම අපේ ජීවිතේ දලා හින්දායි අපිට මේකේ බර නැත්තේ. තේන දේ පවතිනවා පවතින දේ තේනවා කියලා තේන දේ ගන්න දුවන මුවයි මෙහෙම අතදාන අපි අතර වෙනසක් නැහැ. ඒකයි පේන දේ ගන්න මෙහෙම අත දාන තාක් ජරා මරණ දුක හිස් නෑ. ගන්න අත දාන්න ඕනේ පේන දේ දිහා බලන් දේ ඇති. මේ ඇහින් බැලුවනම් ඇති. මේ ඇහැ තරම් අහාපත කරන දෙයක් හැබැයි නුවණක් නැති කෙනාට ඊට වඩා දෙයක්. හැබැයි නිරිඟුයි. ඒ නිරිඟුවමයි ඒ ජලයමයි නුවණ තියෙන අපිට මිදෙන්න හේතුුනේ නේද? බැඳෙන්න හේතුනේ තිරසංගත සතාට ඒ ඇහැමයි ඒ රූපෙමයි ඒ පේන දෙයමයි. මිදෙන්න හේතුනෙත් අපිට ඒ රැහැමයි ඒ රූපෙමයි ඒ නිමිත්තමයි. නුවණ ඇති නැතිකම මත. මෙදින් දිකන සම්මාදිට නුවණ කියන එකේ පොඩක් උපදවා ගන්න විතරයි බුදුදහම තියෙන්නේ. බුදුදහමේන ප්‍රඥාවෙන් කෝටි කෝටි ගණනකලොත් පොල් කෙන්දක් තරමු චුට්ටක් තිබුණා නම් ඒත් ගොඩ යන්න පුළුවන්. එච්චරක වස්තුවක් පඤ්ඤා නරාණ රතන ප්‍රඥාව මිනිසට රත්නයක් කියලා කියන්නේ. බුදුදහම මහා රන් ආකරයක් නම් ඒ රන් ආකරෙන් අබෑතෙන් 1000න් පංගුක තරම් රන් කැලක් තිබුණත් අපි ගොඩ. ගෑවිච්ච ගෑවිච්ච තන රත්තරන් රත්තරන්මයි. ඒ තරම්වත් අපිට නුවණ නැති හින්දායි ඒ කියන්නේ ලෝකෝත්තර නුවණ ඒ තරම් චුට්ටක් හරි උපන්නොත් ඒක දළු දානවාමයි බීජයක් තියෙනවා දැන්. අද එහෙම බීජයක් තිබුණොත් සං ආසරයක් වෙලාම තමයි නතර වෙන්නේ. එහෙමවත් බීජයක් අපි ගාව තිබුණේ නැති හින්දා රන් කියන නාමයක්ම නොතිබුණු හින්දායි මෙච්චර කල් සසර එන්න උනේ. ඒ හින්දා දැන් අපිට කරන්න තියෙන දේ තමයි පවතින දේ පේනවා පේන දේ පවතින වෙනට වෙනස් කරනවා. දැන් නිර්වේදී තිරංගත සතා වගේ අපි මොකද කරන්නේ? පවතින දේ පේනවා, පේන දේ පවතිනවා කියලා දුවනවා තියෙන දේවල් ගන්න මේ මේ දුක පිටපත. හති දාලා දාලා දාලා මරන මේ ලෝකය කවදාවත් තෘප්තිමත් වෙලා විපාදේ සංසිඳුරට මැරෙන්න කියලා බලන්න. දේපොළ වස්තුව හරක බාන ගෙනල්ලා දාන මුදල් ගෙනත් දෙන්න විපාදේ සංසිඳෙද්දි කියලා බලන්න. කෝටියක් ලක්ෂයක් දහහක් කෝටියක් ප්‍රකෝටියක් රත්තරන් මාල වලලු ගෙනත් දෙන්න ඇති වෙයිද කියලා බලන්න. ඈ කාර් බස් වාහන ගෙනල්ලා දෙන්න ඇති වේද කියලා බලන්න. දේ කුඹුරු ඉඩකඩම් අක්කර 100 200 1000 ගෙනත් දෙන්න ඇති වේද කියලා බලන්න. මොහොත පිරෙන්නේ කවදාවත් කොච්චර වතුර ගැලුවත් මිනිස්යාගේ තණ්හාව පිරෙන්නේ කවදාවත්. ඕකට හොඳ කාරණාවක් වෙනවා මහා මන්ද ධාතු ජාතකේ. ඒක බලා ගන්න මට ඒක කියන්න බෑ. යමක් එකතු කරලා ලෝකේ සෑහීමකටපත් වෙන්න උත්සාහවත් වෙනවා නම් ඒකට හොඳ නිදසුනක් දෙනවා මහා මන්ද ධාතු රජුගේ හොඳ පණිවිඩයක් කියලා නැරෙන්නේ ලෝකේ. මේ එතකොට අපිද නිරුභ පිටපස්සේ දුවන්න පිපාසය සංසිඳෙන්නේ නැහැ කවදාවත්. කිසිම දෙයකින් සෑහීමට පත් වෙලා තියෙනවද සෑහීමට පත් වේද කියලා බලන්න. පත් වෙන්නේ එතකොට බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා කියන්නේ නිරුභයේදී අපේ මට්ටම. දැන් නිරුගේ තිරසංගත සතාගේ මට්ටමේ තමයි අපි ඉන්නේ. ඒකයි නිරුගති මේ ජලය කියලා නිරුග පිටිපස්ස දුවල එයා පිපාසය සංසිද්ධව ගන්න නැහැ වගේ. අපි මේ දකින්න අහන දේවල් ගන්න ගිහලා පිපාසය සංසිද්ධව ගන්න නැහැ. දැන් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිර්භය උපමාවේදී අපි හිතපු දන වගේ මෙතනදී පවතින දේ පේන්නේ නැහැ පේන දේ පවතින්නේ නැහැ කියන ඥානකර්ෂණය තියෙනවා. ඒ හින්දා මේ දකින දේ ගන්න අත දාන්නේ ගහපු කෙනාට ගහන්න යන්නේ නැත්තේ ඒ හින්දා. තේන දේ අල්ලන්න එහෙම යන්නේ අන්තිමට අපි කතා කරන්නේ රහතන් වහන්සේ රූප තණ්හාව නැහැ කියලා. තේන දේ අල්ලලා මෙහෙම ගන්න හදන පමණකින් තණ්හාව. රහතන් වහන්සේලාට එහෙම තණ්හාවක් නැහැ. ඇයි ඇයි රහතන් වහන්සේට තණ්හා නැති වුනේ මොකක්ින්ද? දැන් හොඳට බලන්නකෝ නිරුගෝදි නැහැ. දකින්නකොට අපිට ජලයේ තණ්හා වෙනවද? තීර්ථංගත සතාට කියයි ඒ තරහා වතුරට තණ්හාවෙන් යුක්තයි කියනවා. නිරුංග ජලය වගේ පේනකොට වතුර තියෙනවා කියලා තණ්හාව ඒ වතුරට නේ. ඒ සතා වගේ අපි වතුරට තණ්හා කරනද ඒ නිරුංගි? නෑ වතුර නෑ හිස් බව දැකලා තුච්ච බව දැකලා ශුන්‍ය බව දැකලා තණ්හාව නැති වෙලා නේ. ඒ වගේ අද අපි ගෙවල් දොරවල් රන් රෙදි මුතුමැණික් දකින හින්දා මිරිඟුගේ ජලය දකින්නවා වගේ දකින්න හිඳ තණ්හාව. තාතන හතල එහෙම දකින්නේ නැහැ. ඒවා හිස්සින්ද ශූන්‍යින්ද තුච්චින්ද තණ්හාවක් නැහැ. මේ ධාතුව දකින්නවා ධාතුව නිසා හිතට මැවිලා පේනවා කියලා දන්නවා. පේන දේ තියෙනව නෙමෙයි කියලා දන්නවා. එතකොට දැන් සම්මා දිට්ඨිය කෙටියෙන් ගත්තොත් ඇයි ඒකට විද්‍යාව කියලා කිව්වේ? එයා දන්නවා පවතින දේ පේන්නේ පේන දේ පවතින්නේ කියලා දැක්කොත් මේව බැලුවොත් නිමිති හිටින්නේ නැහැ එහෙම වුණොත් විඥානය පිහිටන්නේ නැහැ එහෙම වුණොත් ජරා මරණ දුක නිරුද්ධ වෙනවා නේද කියලා දන්නවා පවතින දේ පේන්නේ පේන දේ පවතින්නේ කියලා බැලුවොත් ජරා මරණ දුක එනවා නේද කියලා දන්නවා ඒ හින්දා මේ මේ දුක එන විදිහට බලන්නේ නැතුව මේ විදිහට බලනවා බලනවා කියන සිද්ධිය තුල තියෙන චතුරාර්ය සත්‍ය දන්න බව කෙනෙකුට චතුරාර්ය සත්‍ය දන්නවා නුවණ තියනවා කියලා කියන්නේ එයා ජීවිතේ යොදවන ආකාරය. ආයි මේ ප්‍රඥාව ගැන අපි දන්න විදිහට නුවණ අනුවණකම කියන්නේ අවිද්‍යා සංකාර විඥාන කියලා වචන ටික දන්න විස්තරෙට නෙමෙයි. මම ඔයගොල්ලෝ දුකමාවක් කියන්නේ. පහනක් තියනවා නම් පළඟැටියෙක් වගේ සතේ පහන්ට පයින්. පුංචි ළමයෙක් ගාව තිබ්බොත් අතු දානවා. ඇයි? ඇයි අතුලාම? ඈ? පිච්චෙන බව දන්නේ. ඕගොල්ලෝ ගාව පහනක් තිබ්බොත් අතුලානවද ඔබ? ඇයි අතුලාන්නේ? දන්නේ. මේකට පිච්චෙනවා මේ ගින්න ගැන පවිතු පවිතු ස්පර්ශයක් තියෙන්නේ මේකට අත දැම්මොත් පිච්චෙනවා ඒ හින්දා අත දාන්න හොඳ නැහැ. ඔහොම නුවණක් තියෙන හින්දායි මේ අත දාන්නේ කියලා ඔගොල්ලෝ දන්නවා. මේ නුවණ කියලා ප්‍රඥායි ඓතිහ්‍යයක් ගෙවිලා මෙතන තියෙනවා. ඒ කියන්නේ නුවණක් තියෙනවා ඒකයි අත දාන්නේ කියලා. ඕගොල්ලෝ හිත හිතා ඉන්නවද ඒවලදී? පහන කියන්න පවිතුයි පවිතු ස්පර්ශයක් තියෙන මේකට අත දාන්න හොඳ නැහැ. අත නොදා ඉන්න එක තමයි හොඳ කියලා හිත හිතා ඉන්නද ඉන්නේ? නෑ. මෙහෙම නුවණක් තියනවා කියන එක සහ අනුවණකම කියන එක विद्यमान වෙන්නේ අත දානහා නොදාන කියන කම. නුවණ කියන එකද මෝඩකමද කියන එක චෛතසිකයකින් හිත හිතා ගන්න එකක් නෙමෙයි ජීවිතය වුණා. එයා කරන දේ නුයි विद्यमान වෙන්නේ මෝඩද නුවණද කියන එක. අත නොදානවා කියන කමින් තියනවා මෙයා පිච්චෙන බව දන්නවා කියන නුවණ. එයාවත් දන්නේ එයාට නුවණ කියදිලා කියලා. නමුත් ඒ නුවණ නුවණ කියන එක ජීවිතේ වුණාම හිතන්නවත් ඕනේ නැහැ. ඕගොල්ලෝ කන්නාඩියේ පවුඩර් ගන්න යනවද? නැහැ. ඕගොල්ලන් ඡායාව කැඩපතර වටනහම තිරසංගත සත්‍ය කැඩපතර ඡායාව වටනහම පයින්. මේ අපේම ඡායාව නේද මේ වැටලා තියෙන්නේ? මේකේ පුද්ගලයෙක් නෑ මම මගේ රූපයක් නෑ නේද මේකේ ඡායාව නේද කියලා ඔගොල්ලෝ හිතලා එහෙම හිතපු නිසාද කවුරුත් නොගයි. එච්චර මහා කියන්න ඕනේ නෑ නේද? කවුරු නොගනවා කියන තැනින්ම තියෙන එයාට මෙහෙම නුවණක් තියෙනවා කියලා. ඒ නුවණ කොච්චර ජීවිතේ වෙලාද කියනනම් එයාවත් දන්නේ නුවණ කියලා එකක් තියෙනවාද කියලා. රහත් වුණා කියන තැනත් ගන්න මෙහෙම අත නොදානවා කියන කමින්ම චතුරාර්ය සත්‍ය දන්නවා කියන එක තියෙනවා. පවතින දේ පේන්නේ පේන දේ පවතින්නේ කියන එක වචන ඕනේ මෙහෙම බලන්න මෙහෙම හැරිලා බලන සිද්ධියේ තියෙනවා මෙයාට බලන්න දෙයක් තියෙනවා තියෙන දෙයි බලන්න කියලා. දැන් ඕගොල්ලෝ දන්නවනම් එහා පැත්තේ තියෙන මිරිඟු වතුර වලක් නැහැ කියලා ඕගොල්ලෝ වතුර බලන්න ගිහින් හැරෙනවද? නැහැ. එහා පැත්තේ වතුර වල දිහා කියලා මෙහෙම බලනවා නම් බලන පමණකින්ම නැද්ද එයාට බලන්න වතුර වලකුත් තියෙනවා එහි තියෙන වතුර වල බලන්න කිරික තියෙනවද? ඒ තුල එහෙම බලන සිද්ධිය තුල නැද්ද චතුරාර්ය සත්‍ය නොදන්නා කම තියෙනවා. දැන් දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය අඥාන වාචන ඕනෙම නැහැ. කිසිම දෙයක් ඕනේ නැහැ මේ බලන සිද්ධිය තුල මොඩකම. විද්‍යාව කියලා කියන්නේ මෙහෙම නොබලනකම. බලන්නේ ඒ ජලය නැහැ ඒ තියෙන්නේ මිරිඟු. අපි එහෙ බලන් ගියත් හිතට නෙපෙන්නේ ඒ නිසා මෙහෙ පෙනේ පේන දේ එහෙ තියෙනව නෙමෙයි කියලා නුවණින්ද බලන් දෙහි හැරෙන්නේ නැතිකම ඒ තමයි නුවණ. ඒ තුල තියෙන දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධ ඥානං. මෙයා වචන දන්නේ නැති ඒ ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ වචන දන්නේ නැති. ජාතිපච්චය ජරා මරණ, භවපච්චය ජාති ඕ වචන දන්නේ නැති. නමුත් මෙහෙම හැරලා බලන්නේ කියන කම තුල ඔක්කොම ටික තියෙනවා. නැද්ද? තියෙනවා. එහෙනම් අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා කරන්න තියෙන්නේ මොකක්ද? පවතින දේ පේන්නේ නැහැ, පේන දේ පවතින්නේ නැහැ කියන එක දකින්න. ඔන්න දැන් එක දෙයයි ඔයගලන්ට දුන්නේ කරන්න පුළුවන් නම් ජරා මරණ කියන තැන මිදෙන්න ඕන නම් ඕනේ මිදෙන්න එතන ඒක දෝගලන්ට බරක් කිරුවේ නැහැ ඒක අනුපූර්ව ගෙනාවා අවිද්‍යාව කියන තැන දක්වා අවිද්‍යාව කියන එකයි මේ ජරා මරණ මූලය කියලා පෙන්වුවා අවිද්‍යාව නැමැති මූලිය නිසා ජරා මරණ නැමැති ධර්මතාවය හට ගන්නවා කියලා පෙන්නවා මේ මිදෙන්න ඕන නම් ඔය තන උල්පත තියෙන උඩ ඔය බලන්න පටන් ගත්ත ගඟේ පාතින් අපි නැවතුවට හරියන්නේ නැහැ උල්පත තියෙන උඩ මෙන්න මෙතනයි වහන්න ඕනේ මෙන්න මෙතනයි යෝගේ ප්‍රබලය මූල කාරණාව මූල හේතුව කියලා එතනට ගෙනහිල්ලා ඒ මූල කාරණාවක් විවර කරලා පෙන්වනවා කොළරුඩු අයින් කළ මෙන්න මෙතනයි මේ උල්පත තියෙන්නේ කියලා අවිද්‍යාව කියන්නේ මෙන්න මේකයි කියලා ජීවිතේ මම පෙන්වනවා දැන්. ඊට පස්සේ විද්‍යාව කියලා කියන්නේ ඒ අවිද්‍යාවගේ නිරෝධයට විද්‍යාව කියලා කියන්නේ විද්‍යාවයි අවිද්‍යාවයි දෙක එක ළඟ තියෙන්නේ කිසි වෙලාවක කිසිම තැනක කවමදාවත් විද්‍යාවයි අවිද්‍යාවයි දෙක එකට තියෙන. එහෙම කියන්න සුදුසු නැහැ. රායයි දවාලයි දෙක එකට තියෙනවද? කිසිම දවසක බැරි වීමකින්වත් තියෙන්න බෑ. රැයි දවල් දෙක එකට එහෙමනම් රෑ දවල් කියන්න ඕනේ නේද? දවල් නැතිකම තමයි රෑ කියන්නේ රෑ නැතිකම තමයි දවල් කියන්නේ මිසක. ඒ වගේ විද්‍යාව නැතිකමටම අවිද්‍යාව කියනවා අවිද්‍යාව නැතිකමටම විද්‍යාව කියනවා මිසක විද්‍යාව අවිද්‍යාව දෙක එකට තියෙන්නේ විද්‍යාව අවිද්‍යාව දෙක එකට තියෙන්න පුළුවන් රෑ දවල් දෙක එකට තියෙනවා නා එහෙම ඒවා නැහැ ඒ හින්දා විද්‍යා උපාදෝ අවිද්‍යා නිරෝධා විද්‍යාව උපන් කල්ලි අවිද්‍යාව දැන් අවිද්‍යාව කියන එක පෙන්වනවා ඊට පස්සේ මම විද්‍යාව කියන එක පෙන්වුවා අනිත් පැත්තට පවතින දේ පේන්නේ නැහැ පේන දේ පවතින්නේ නැහැ කියලා මෙන්න මේකයි විද්‍යාව කියලා ওই විද්‍යාව ගන්නකොට අවිද්‍යාවත් අතහැරේ දැන් අවිද්‍යාව කියලා තමුතින් උගල මහන්සි වෙන්න ඕනේ නැහැ අවිද්‍යාව කියන එක දැනගත්තොත් තමයි විද්‍යාව ගන්න. විද්‍යාව දැනගත්තොත් තමයි අවිද්‍යාව ගන්න. මේක වෙන් කරන්න බෑ. ඇයි? පවතින දේ පේන්නේ නැහැ, පේන දේ පවතින්නේ නැහැ කියලා බැලී යුක්ති මෙහෙම කියනකොට එයා දන්නවා මේ විදිහට බලන එක වැරදි හින්දායි මේක මෙහෙම බැලිය යුක්ති කියලා. පවතින දේ පේනවා, පේන දේ පවතිනවා කියන එක වැරදි කියන එක එයා දන්නේ මෙහෙම ඇත්තක් කියන හින්දා මේක වැරදි කියන එක දන්නවා. තේරුණාද? මෙච්චර කාලයක් පවතින දේ පේනවා පේන දේ පවතිනවා කියන එක වැරදි කියලා අපිට හම්බුන්නේ නැත්තේ ඇයි? ඒකට ප්‍රතිපක්ෂයක් ඇත්තක් දැක්කේ නැති නිසායි. මෙහෙම ඇත්තක් නොදැක්කියයි අපි. හිතේ පෙර වැරදි කියලා දැක්කේ නැති නිසා. යම් කිසි කෙනෙක් අවිද්‍යාව දුරු කළා කියනනම් යා විද්‍යාව උපදවාගත්ත කෙනෙක් විද්‍යාව උපදවාගත්ත නම් අවිද්‍යාව දුරු කළ කෙනෙක්. එතකොට දැන් විද්‍යාව කියන්නේ මෙන්න මේකයි කියලා තේරුම් ගන්නවා. පවතින දේ පේන්නේ නැහැ, පේන දේ පවතින්නේ නැහැ. විද්‍යාව උපන්නාම අවිද්‍යාව නිරුද්ධ වෙලා සංකාර නිරුද්ධ ජරා මරණ දුකත් නිරුද්ධ වෙනවා. දැන් ඔය ඔක්කොම ටික අවිද්‍යා සංකාරනේ ඔක්කොමත් අතහැරෙනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්පෙන් ඉඳලා විද්‍යා විමුක්තියක් වෙනනම් ඒ ඔක්කොමත් ලැබෙනවා. කරන්න තියෙන එක දෙයයි ඇහැ වෙනස් කරගන්න. පවතින දේ පේන්නේ නැහැ, පේන දේ පවතින්නේ නැහැ කියන දැනගන්න ඕනේ. දැන් බණ භාවනා කරන්න සිල් රකින්න මොකද නේ දැන් මේ හිතන්න අලුත්ෙන්ම ආපු ආධුනිකම විරදක් කියලා. ඔක්කොම අධ්‍යක්ෂින් ටික අතහරින්න. දැන් මේ ශාසනය ඉස්සෙල්ලාම අහගත්තා. අපි දැන් අහගත්ත දැන් මුකුත් අහලා නැහැ. නැවුම් භවකම ඉන්න. ඒ කියන්නේ අපි මොනවා හරි දේවල් කළා නම් මේ ඔක්කොම කෙරුවේ නිවන් දකින්නනේ. දැන් ඒ ඔක්කොම කලේ මොකද්ද කරන්න ඕනේ කියලා දන්නේ නැතුව අපි පස්සේ ඒ ධන අවයවද ගන්න දැන් අපි තේරුම් කරගත්තා දැනගත්තා කළ යුත්තේ මොකද්ද කියන එක අපේ තේරුණාද ජරා මරණ දුකේ ඉඳලා අවිද්‍යාව තැන දක්වා හොයලා අවිද්‍යාව කියන එක ජීවිතයෙන් දැනගෙන ඊට පස්සේ මේ අවිද්‍යාව නැති වෙනවා මෙන්න මේ විදිහට බැලුවහම ඒකයි විද්‍යාව කියන්නේ. මෙන්න මේ විදිහට බැලුවහම මේ විදිහට දකින තැනට ආවොත් අවිද්‍යාව නැති වෙලා. බැලුවහම මේ දකින තැනට මේ විදිහට ලෝකේ දකින තැනට ආවහම මේ අවිද්‍යාව නැතිව ජරා මරණ දුක නැති වෙනවා කියලා දැක්කා. දැන් අපිට ඒක ඉලක්කයක් තියනවා අද මේ පේන ක්‍රමයේ වැරදි මේක අතහැරලා හැම වෙලාවෙම මෙන්න අර යථාර්ථයේ තේන විදිහට බලන් දෝන හුරු කරන් දෝන හිතන් දෝන. ඔන්න හම්බෙච්ච ඉලක්කය උච්චරයි දැන් අපිට. දැන් මෙතන වෙන ප්‍රශ්නයක් තියෙනවා. මිතුර දුබලයි හතුර බලවත්. බොහෝ කාලක කල්ප ගානක ඉඳන් වැරද්ද හුරු කළා හුරු කළා හුරු කළා ඔකට කියන ආශ්‍රව කියලා. පවතින දේ තේනවා තේන දේ පවතිනවා කියන වැරද්ද බලවත් දැන්. පවතින දේ පේන්නේ නැහැ, පේන දේ පවතින්නේ නැහැ කියන එක ඇත්ත වුණාට මිතුර වුණාට එයා දුබලයි. දැන් මේ මිතුර ඕනේ හතුර අයින් කරන්න ඕනේ. නමුත් දැන් හතුර දුබලයි නම් මේ බලවත් නම් මිතුර දුබලයි නම් හතුර දුබල කළා මිතුර බලවත් වෙන උප ක්‍රමවේදයක් ගන්න වෙනවා මට. තේරෙනවද? දැන් ඒ ක්‍රමවේදයට තමයි සීල සමාධි කියලා කියන්නේ. සීල් රැක්කම සමාධි වැඩි වෙන මේ මොකක් සඳහාද කියන කාරණාව හොඳට තේරුම් කරගන්න. අපි මොන හරි දෙයක් කළා නම් ඒ කලේ මොකටද කරන්නේ මොකද්ද කියන කාරණාව අපි මොනවා හරි දෙයක් කිරීම නේ මෙච්චර කල් මේ කළා තියෙන්නේ මේක නේද මේ කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. දැන් අපි දැක්කා ආශ්‍රව කියන්නේ. චූටි ඇතිල්ලේ ජරද්දමයි ලෝකේ පේන්නේ අපිට. මොකද මේ අවුරුදු 50 60 හුරුව විතරක් එහෙම නෙමෙයි. අනමතක් ගෝයම් දුක්ඛේ සංසාර රූප උභව පොදින පඤ්ඤායති. මහණෙනි මේ සංසාර මුල් කෙලවරක් පේන්නේ නැහැ. පණවන්න බෑ. එච්චර කාලෙක ඉඳන් ආවේ පවතින දේ පේනවා පේන දේ පවතිනවා කියලා. මෙච්චර හුරුවක් තියෙන එක මෙච්චර කල්පනානක හුරුවකින් මේ එක ජීවිතයකින් මේ හුරුව ගෙවා ගන්න පුළුවන් වෙනවා කියනවනම් ඒකත් මේ ධර්මයේම තියෙන ආශ්චර්යය. පුළුවන්. ඉතින් මම මේ කිව්වේ හතුරා කියන තැනද ලේසියෙන් හිතන්න එපා. එච්චර බලවත්. ඒ නිසායි මෙච්චර මේ මොන හරි දෙයක් කරලා අතහැරෙන්නේ නැත්තේ. දැන් ඕගලන්ට අද ඉඳලා තියෙන්නේ ආශ්‍රයයක් කරගන්න එතකොට. ඒ කියන්නේ දැන් අවිද්‍යාව අතහැරෙනවා. ඒ කියන්නේ කාරණාව තේරුම් කරගත්තා නෑ. දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය අඥාන කියන ටික අතහැරෙනවා. ඒ කියන්නේ දැන් දුක කියන එක දන්නවා, දුක ඇති වෙන හැටි දන්නවා. දුක්ඛ නිරෝධය අඥාන දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදා අඥාන කියන දෙක අතහැරෙනවා. ඒ කියන්නේ කලියුත් මේකයි කියන්නේ නුවණෙනවා. දැන් එයාට තියෙන ආශ්‍රයක්ෂය. දැන් එනවා ආසංච පජානාති ආසෝ සමුදේජ පජානාති ආසෝ නිරුද්ධංච පජානාති ආසෝ නිරෝධාමනේ ප්‍රතිපදන් කරන්නේ. ඒකෙන් දැන් මේ හුරු අතර ගන්න ඕනේ. තේරෙන්නේ? ඒ කියන්නේ මිතුරා දුබලයි හතුරා බලවත්. පවතින දේ පේන්නේ, පේන දේ පවතින්නේ කියන හුරුවම වැඩි. පවතින දේ පේන්නේ, පේන දේ පවතින්නේ කියන හුරුව අඩුයි. දැන් මේකට අපි ගන්නවා චිත්ත සමතයක් ඇති කරගන්න භාවනා ක්‍රමයක්. සමාධිය කියලා කියන්නේ සමත කියලා කියන්නේ හිත එක්තැන් කරන, නතර කරන, තැම්පත් කරන ස්වභාවය. ඒ කියන්නේ මොකද? හතුරව සිහි කරන, උපද්දවන හතුරා හරහා විස්තර ගෙනෙන ගතිය අඩු කරන එකට තමයි මේ සමත කියලා කියන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේවා සිහි කරන නිවර්ණ කියලා කියන්නේ මේවා අරඹය සිහි කරන උපද්දන උලුප්පන ඒවා හැසිරෙන ගතිය තමයි මේ විසිරුණු කම කියලා කියන්නේ. පංච නීවරණ ධර්ම කියලා කියන්නේම ওই හතරගේ පිළිස. හතර කියලා මම කියන්නේ පවතින දේ පේනවා, පේන දේ පවතිනවා කියන එක. මෙයාට හිතේ සිය මෙයා වටා මේ දර්ශනය වටා ගෙච්චිච්ච හැසිරිච්ච ඉති වේගයටයි නීවරණ කියලා කියන්නේ. නීවරණ කියන්නේ ඇත්ත වහන නීවරණ කියන්නේ වෙන මුකුත් නැහැ. කාපුවා සිහි කරනවා, දීපුවා සිහි කරනවා, කියපුවා සිහි කරනවා, කරපුවා සිහි කරනවා, යාළුවෝ, මිත්‍රයෝ ගෙවල් ඕව තමයි මේ නීවරණ කියනකොට වෙන මුකුත් ලෝක දකින්න එපා මුතු. හිතේ හිතේ නිතරම කතා කරන බව කතා කරනවා කියලා කියන්නේ එකින් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. එක්ක කාමච්ඡන්ද ව්‍යාපාද, එක්ක කැමැති දෙයක්, එක්ක අකමැති දෙයක්. ආරම්භය හිතේ හිතේ ඉතුරුනකම් කාමච්ඡන්ද ව්‍යාපාද උද්දේශකක. ඈ ඒ ආරම්භය කුසල ධර්මයන්ගේ හැකිලෙන ගතිය. එතකොට කුසල ධර්මයෙන් කෙසේ කෙසේ යන විමතිය. මෙන්න මේ ටිකටම නිවර්ණ කියලා කියන්නේ. අන්තිමට ওই නිවර්ණ ටික කෙටි කරලා කැටි කරලා එකතු කරලා ගත්තාම ඕගොල්ලෝ දරුවෝ ගැන, ගෙවල් ගැන හිත හිතා ඉන්න අය බැනුකු කෙනෙක් ගැන, අකමැති වෙච්ච දෙයක් ගැන, සමන්ත වෙච්ච අඩුපාඩුවක් ගැන හිත හිතා ඉන්නේ ওই ටික ඔය. නිවර්ණ කියන්නේ. දැන් හිත සමාධි කරනවා කියලා කියන්නේ ඒ gati අඩු තේරුණා නේද? මෙහෙම සති නිමිත්තක හිත තබාගෙන ආනාපාන සතිය හෝ බුදු ගුණ හෝ අසුභය හෝ මරණය හෝ මෛත්‍රිය හෝ ඕනම සමතකමටහනක් ගන්න වැරදි නෑ. අද කරන ක්‍රමත් ගන්න වැරදි නෑ. අද මේ භාවනා රටේ ලෝකෙ කියලා දෙනවා නම් ඒව වැරදි නෑ. ඒව හරි. මේවා කියන්නේ කරන්නේ අපි කොතෙන්ද යන්නද කියන ටිකයි අඩු මේක. එතකොට දැන් ඕගොල්ලෝ දන්නවා සියලු සත්ත්ව නිදුක්ව නිරෝගී සුවපත් වේවා කියලා ගත්තනම් මේ මෛත්‍රී චින්තනය ඕගොල්ලන්ට ලෝකෝත්තර වෙනවා. ඒක නිවරට ලැබුරුවක් වෙනවා. ඇයි? ඕගොල්ලෝ කියන ඥාන දර්ශනය ඇයි මම සියලු සත්ත්ව නිදුක්ව නිරෝගී සුවපත් වේවා කියලා කියන්නේ? මේ විදිහට බලන්නේ නීවර ධර්ම අඩු ගන්න නෑ. තව පැත්තකින් ගත්තොත් පවතින දේ පේනවා, පේන දේ පවතිනවා කියන එකේ බලය අඩු වෙලා පවතින දේ පේන්නේ නැහැ, පේන දේ පවතින්නේ නැහැ කියන මේ ඥාන දර්ශනේ විස්තර ගන්න උපායක් ඇති කරන්නේ මේ කරන්නේ. දැන් අපේ සියලු සත්‍ය නිදුක්ඛය නිරෝගය සුවපත් වේවා කියලා නැත්නම් අපි නිමිත්තක හරි හිත තබා ගන්නවා නම් හිතේ හිතේ කතා කරන ගතිය මේ නීවරණ ධර්ම ටික ටික ටික ටික ටික අඩු වෙනවා. මේව අඩු වෙනවා කියලා කියන්නේ පවතින දේ පේනවා, පේන දේ පවතිනවා කියලා ගත්ත සටහන් වල බලය අඩු වෙනවා ටික ටික. දැන් මේ සමතයෙන් කරන්නේ තියෙන දේ ඇහෙනවා අර තියෙන දේ ඇහෙන්නේ ඇහෙන දේ තියෙනවා කියලා අහන શબ્දෙට හිත නැමීලා පවතින තද ගතිය ටික ටික අඩු වෙන මේ හිත සමාධිය වෙනවා කියන එකෙන් කරන්නේ බාහිරින් නැමිච්ච ගතිය අඩු වෙලා ටික ටික ටික ටික තමන්ගේ මනසකට එන්නේ. ඒක වෙන්නේ හතර ටික ටික ටික ටික දුබල වෙන එක. මේවා දුබල කරන්නේ ඇයි? මිතුර ප්‍රබල කරගන්න උත්සාහය. දැන් සමතකමටහනකින් ඔහොම හිත වඩ වඩ කලින් කලට මිතුරව එළියට ගන්නවා. පවතින දේ තේින්නේ නෑ නේද? පේන දේ පවතින්නේ නෑ නේද? තමන්ම තව කෙනෙකුට උගන්වන වගේ අර්ථ දක්වනවා. පවතින දේ තේින්නේ නෑ, පේන දේ පවතින්නේ නෑ කියනකොට ඔය මිරිඟු වගේ දෙයක් සිහි කළා මිරිඟු අපිට පේන්නේ නෑ, පේන්නේ ජලය වගේ, පේන දේ තියෙන්නේ නෑ, තියෙන දේ පේන්නේ නේද? ඒ වගේ මේ හැම වස්තුවක්ම හැදලා තියෙන පටු ව්‍යාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් ධාතු අපිට පේන්නේ මේ පේන දේ ධාතුව මහ භූතයක් නෙමෙයි නමුත් මහ භූතය අපිට පේන්නේ නැහැ නේද කියලා ඒ විදිහෙන් නුවණින් ඕකට චතු ධාතු අවස්ථාන කමතහන තව ඕනම් පුළුවන් අසුබ වශයෙන් සතිපත්තහනම ගන්න පුළුවන් අසුබ වශයෙන් හෝ සතර ධාතු වශයෙන් හෝ අට්ඨ සංඥා නව සීවිතික වශයෙන් ඕන විදිහකට ගන්න අපි කියමු කෙනෙකුට ගොඩාක්ම අමාරු නම් දැනට මෙහෙම ගන්න තේරෙන දේ මේ තේන සතහන පවතින දෙයට ගන්න කුණු කොටස් එක පවතින්නේ හම්මස් නහර ඇට ඇට මිදුළු මෙහෙම දෙයක් නේද පවතින්නේ. මේ පේන දේ පවතිනවා නෙමෙයි පවතින දේ පේනවා නෙමෙයි නේද? එයා දකින්නේ නුවණේ පවතින දේ හැටියට වකුගඩු හදවත ආත්මා දලඹු මම අල්ලන්න ගියොත් වකුගඩු හදවත ආම්මස් නහර ඇට සෙමසොතු තියෙන ටික අහුවෙන් ඉතක පේන දේ අහුවෙනවා නෙමෙයි නේද? කියන දැන. මෙහෙම බලන එකෙන් තේරුම මොකද්ද? මේ සංහව නැති කරන එක අන්තිමට කෘත්‍ය වෙලා තියෙන්නේ. දැනට මේවා වෙහෙසක් නැතුව කරගෙන යන්න අමාරුවක් නැතුව ඉදිරියට යනකොට තව තව නුවණ එනවා මේ ටික අතහරිනවා මේ පේන මම මගේ කියලා ඇලීම ගැටීම ආදරය කෙනියද කියන මට්ටමේ රළු සංයෝජන අතහරින මෙතන තියෙන හම්මස් ලේනහර මේ මේ මිසක මේ පේන දේ පවතිනව නෙමෙයි පවතින දේ පේනව නෙමෙයි කියලා බලලා පේන දේ අතහරිනවා